ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ නාඋල ධම්මහදය ආරණ්‍ය සේනාසන වාසී පූජනීය මාන්කඩවල සමාහිත ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 උසුඛාරෝව තේජනං තීති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණ අභිලාෂී සදැහැති වාසනාවන්ත පින්වතුනි මේ පින්වත් හැම දිනාම එකතු පාදා වෙලා දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතේ ඒ වගේම ඊටත් වඩා අතිශයින්ම දුර්ලභ මේ බුද්ධෝත්පාද කාලයේ කෙසේ හෝ සද්ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහසින් ඒ වගේම අපිට විතරක් නෙවෙයි මේ ගුවන් විදුලි මාධ්‍ය හරහා ලෝකවාසී බොහෝ දෙනෙකුටත් මේ ධර්ම දායාදේ ලබලා දෙමින් ධර්ම දානමය කුසල ධර්මයක් සිද්ධ කරමින් මේ හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ තථාගත අමා මෑණි ලෝතුරු බුදු පියාණන් වහන්සේ ලෝකයාට සසර දුකින් එතර වීම පිණිස දේශනා කළ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගෙන ශ්‍රවණය කරගන්න ඉඩ ප්‍රස්තාව ලැබලා දීලා තම තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න තමන්ගේ ජීවිතවල තියෙන දුක නිරුද්ධ කරගන්න ඒ වගේම අසරණ අහිංසක ලෝකයටත් මේ ලෝකේ උතුම්ම දාණය ධර්ම දාණය ධර්ම දාණය හරහා ලෝකවාසී බොහෝ දිනෙකට අවිද්‍යා අන්ධකාරයෙන් මිදිලා දුකින් එතර වීම සඳහා උපකාර කිරීම ඒ වගේම මිය පරලෝකේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සුජීවත් වාසය කරන මව් දෙමාපියන්ට ඥාති හිතවතුන්ට ආශිර්වාද පිණිස අපි හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිසම කියන උදාාරතර චේතනා පෙරදරි කරගෙනයි මේ හැමදෙනාම මේ අති උදාාර කුසල ධර්ම අදව සිද්ධ කරන්නේ. පින්වතුනි නිසා කෙටි කාල පරිච්ඡේදයක් තියෙන්නේ. නමුත් මහ විශාල පුලුල් පරයායක් දහම් වටපිටාවක් මේ මාතෘකා කරපු ගාථා පාඨය තුල තියෙනවා. කෙසේ නමුත් අපි උත්සාහවත් වෙමු මේ කෙටි කාල සීමාව තුලදී මේ අර්ථ විවරණයන් අපේ ජීවිතයට සමීප කරගෙන ඒ අර්ථයන් හරහා අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උදා කරගෙන ජීවිතේ දුක නිමා කරගන්න. ඒ නිසා තමන්ගේ කය නිශ්චල කරගෙන ඉන්නා වගේම හිතත් නිශ්චල කරගෙන මේ සද්ධර්ම ශ්‍රවණය සඳහා හැමදෙනාම යොමු වෙමු. අද දවසේ මාතෘකාව හැටියට අපිට ලැබිලා තියෙන්නේ අපි දන්නවා බෞද්ධයාගේ අත්පොත වගේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධම්මපදය මේ ධම්මපදයේ චිත්ත වගේන ගාථා පාඨයක් තමයි පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝත මේ ධාවේ උසුකාරෝව තේජනං කියන මෙන්න මේ ගාථා පාඨය හරහා බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ හෙලිපෙහෙලි කරගන්නයි අපි හැමදෙනාම මේ වෙලාවේ උත්සාහවත් වෙන්නේ. පින්වතුනි මේ ගාථා පාඨයේ කෙටි තේරුම තමයි මේ ඒ මේ අත දුවන සැරිසරන එක අරමුණක නොපිහිටන රැක ගැනීමට අපහසු වූ මේ හිත හරියට කුළු හරෙක්ක් වගේ නුවණැති සත්පුරුෂ පඬිතයෝ තමන්ගේ හිත দমনය කරගන්නවා. හිත দমনය කරගෙන ඒ තුලින් මා පුදුමාකාර ශාන්තියක් ලබනවා. හරියට මොන වගේද කියනවනම් හී වඩුවෝ ඊතල හදන මිනිස්සු යකඩ තලල රත් කරලා ඇද ඇරලා ඍජුව කරලා ඊතල සකස් කරගන්නවා වගේ නුවණැති සත්පුරුෂයෝ තමන්ගේ හිත දමණය කරගන්නවා හිත ඍජු කරගන්නවා කියන අර්ථය තමයි මේ ගාථා පාඨයේ තේරුම. එනිසා මේ සිත කියන පුංචි අකුරු දෙක හරහා අපි බලමු සම්බුද්ධ ශාසනයේ අර්ථයන් විවරණය කරගන්න. එනිසා බොහෝම උවමනාවෙන් මෙතන ඉඳලා මේ ටික ශ්‍රවණය කරගන්න කල්ප අසංඛ්‍ය ගණනකින් මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි. එනිසා දුක කියලා ආදීනවයන් කියලා දාන කතා සීල කතා කියලා පිළිවෙල කතාව කියලා බණ දේශනා කරන්න ගියොත් කාලෙ මදි වේවි. ඒ නිසා සිත කියන ධර්මතාවයේ මුල් කාරණාව කරගෙන අපි උත්සාහවත් වෙමු සද්ධර්මයේ හෙලිපෙලි කරගන්න. මේකට අපූරු විස්තරයක් සඳහන් කරන අංගුත්තර නිකායේ ඒක ධම්මපාලියේ එක සූත්‍රයකින් නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං මහතෝ අනත්තාය සංවත්තති යතයිදම් භික්කවේ චිත්තං චිත්තං භික්කවේ අභාවිතං මහතෝ අනත්තාය සංවත්තති මහණෙනි මේ ලෝකේ මහම අනර්ථයේ තියෙන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා දැන් අපි බොහෝ වෙලාවට හිතන්නේ අපිට අහිත පිනිස අවැඩ පිනිස අනර්ථයේ පිනිස අපිට දියුණු වෙන්න දෙන්නේ නැත්තේ මේ අන්නේ ජාතිකයෝ අන්නේ මිනිස්සුයෝ එහෙම නැත්නම් අපේ හිතවතුන් ඥාතීන් අසල්වාසීන් මෙහෙම කියලානේ අපිට හිතෙන්නේ නේද නමුත් මේ ශාසනය එහෙම පනවන්නේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං එවං අභාවිතං මහතු අනත්තාය සංවත්තති යතයි ධම් භික්කවේ චිත්තං මහණෙනි මේ ලෝකේ මහාම අනර්ථයේ පිණිස පවතින්නේ මොකද්ද නොවඩන ලද හිතයි. යම්කිසි කෙනෙක් මේ සිත වඩා ගන්නවා නම් හිත දියුණු කර ගන්නවා නම් ඔහු Tamanට පිහිටක් පිළිසරණක් කරගත්තා වෙනවා කියලා හඳුන්වනවා. ඒ නිසා මේ සිත කියන ධර්මතාවය වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව අපි අද දවසේ ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. එතකොට මේ සිත කියන ධර්මතාවය වඩන්ඩ වර්ධනය කරගන්න අද බොහෝ මධ්‍යස්ථාන තියෙනවා. භාවනා මධ්‍යස්ථාන හැටියට අපි හඳුන්වනවා. S දෙකෙන් මැරලා බණ අහමු. එතකොට තමයි හොඳට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ හිත වඩන භාවනා මධ්‍යස්ථාන තියෙනවා. නමුත් මේ හිත වඩනවා කියන කාරණාව අතිශයින්ම අමාරු අපහසු කාර්යයක්. හැබැයි නුවණැති සත්පුරුෂයන්ට මේක බොහොම පහසු කාරණාවක්. හිත වඩන්ඩ ඉස්සර වෙලා හිත පිළිබඳව අපි අධ්‍යයනයක් ඉගෙනීමක් දැනුගත්කමක් ඇති කරගත යුතුයි. එහෙම නේද? භාවනා කරන්න ඉස්සර වෙලා හිත වඩන්න ඉස්සර වෙලා මේ හිත කියන්නේ මොකක්ද? හිතේ සංයතිය මොකක්ද? ඒකේ ගති ලක්ෂණ මොනවද? ඒකෙන් සිද්ධ වෙන කාර්යයන් මොනවද? සිතේ හැකියාවන් මොනවද? මේ සිත උපදින්නේ කොහොමද? සිත ක්‍රියාත්මක වෙන්නේ කුමන කුමන ආකාරවලටද? කියලා අපි සිත පිළිබඳ හාත්පස අවබෝධයක් නැතුව සිතේ හැකියාවන් සංයුතිය ගති ලක්ෂණ මේ කිසිම දෙයක් දන්නේ නැතුව කොතන හරි තැනකට ගිහින් කමටහනක් වැඩුවා කියලා ඒ වඩන එකේ ප්‍රතිඵලයක් හැටියට හිතේ එකඟ වීමක් තියෙයි. නමුත් මේ ශාසනය පෙන්නන Nirodhe කරා නිවන කරා ගමන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ ශාසනයෙන් බැහැරත් හිත වඩා ගන්න පුළුවන් පරිසරයන් තිබුණා. ශාස්ත්‍රවරු හිටියා. නමුත් මේ බුද්ධ ශාසනය තුල හිත වඩා ගන්න කොහොමද? මෙන්න මේක තමයි සුවිශේෂී සම්දිස්ථානය. බොහෝ දෙනෙක් හිත වඩනවා කියන්නේ මාර්ග සත්‍ය එහෙම නැත්නම් අපි ඕක කැටි කරලා ගත්තොත් සතර සති ප ဋ ාණය. සතර සති ප ဋ ාණය පටන් ගන්නකොටම ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ මහානතෙම කියලා වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශාසනයෙන් බැහැරත් කෙනෙකුට කයානුව බලන්න පුළුවන් හිතානුව බලන්න පුළුවන් ධර්මතානුව බලන්න පුළුවන් වේදනාවනුව බලන්න පුළුවන් ඒක සාසවා පුඤ්ඤ භාගියා උපති වේපක්කා කුසල පක්ෂයට වැටෙන නැවත නැවතත් සුගතිගාමි වෙවි සසර යන කුසල ධර්මයක් බවට පරිවර්තනය වෙයි. හැබැයි මේ ශාසනය පෙන්නන අනාසවා මග්ගංග පරියාපන්නා ආශ්‍රව දුරු වෙන මාර්ග අංගා නුව යන වැඩෙන සතර සතිපට්ඨානයක් වෙන්නේ කොහොමද ඉද භික්ඛවේ බිකු මේ ශාසනයේ මහානතෙම එතකොට එයා ශ්‍රුතමය ඥාණයෙන් හොඳට අහලා දැනගෙන තියෙන්න ඕනේ මේ සිතක් උපදිනවා කියලා කියන්නේ අපිට පංච උපාදානස්කන්ධයක් උපදිනවා පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන මෙන්න මේ ලෝකයක් උපදිනවා කියලා මේ උපදින්නේ කොහොමද නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා අපි මේ පිළිබඳව අධ්‍යයනයක් කරගන්න බැරුව දන්නේ නැතුව කවුරු හරි කියන භාවනාවක් කෙරුවට ඒක කුසලයක් වෙයි. නමුත් පින්වතුනි කවදාවත් මාර්ග ඵලයන් ලැබෙන්නේ නැහැ. මාර්ග අංග වැඩෙන්නේ නැහැ. මේ ශාසනයේ නිවන සාක්ෂාත් කරගන්න බෑ. එනිසා පින්වතුනි කොහොමද මේ හිත වඩාගන්නේ? හිතේ ස්වභාවය දැනගන්නේ කියලා අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ හිත වඩන්න ගිහින් අමාරුවේ වැටුණ අපූර්ව සූත්‍රයක් තියෙනවා මේ ගාථා පාඨෙත් එක පැහැදිලි කරනවා නිදාන වස්තුව හැටියට සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ පස්වෙනි පොතේ මේගිය කියලා සූත්‍රයක් මේගිය කියලා සූත්‍රයක් තියෙනවා මම ඒ හරහා කියලා දෙන්නම් එතකොට මේ සිත කියන ධර්මතාවය මොකක්ද සිතේ හැකියාවන් ගති ලක්ෂණ සිත් මොන වගේ තියෙනවද ඒ ඒ සිත් ඒ ඒ අවස්ථාවලටපත් වෙනකොට කුමන කුමන ආකාරයේ දේවල්ද සිද්ධ වෙන්නේ හැකියාවන් මොනවද මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් අපිට තියෙන්න ඕනේ හොඳයි අපි ඒක කොම් පැත්තකින් තියලා මේ ගිය සූත්‍රය හරහා අපි මේ හිත කියන කාරණාව සිතේ වැඩිම කියන කාරණාව ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු බුදුරජාණන් වහන්සේ වාලිකා කියන පර්වතයේ ඒ පර්වතය ඇසුරු කරගෙන ඉන්නකොට මේ වාලිකා නගරේ තියෙනවා ජන්තු කියලා ග්‍රාමයක්. ගමක් තියෙනවා ජන්තු ග්‍රාමේ. මේ ගමේ ලස්සන ගඟක් ගලාගෙන බහිනවා කිමිකාලා නදිය කියලා. කිමිකලා නදිය බොහොම ලස්සනව සුන්දරව ගලා බහිනවා. ඉතින් මේ මේගිය ස්වාමින් වහන්සේ දවසක් උදේම පින්ඩ පාතේ යනවා. පින්ඩපාතේ ගිහින් මේ ජන්තු ග්‍රාමයට පින්ඩපාතේ ගිහින් ඉවර වෙලා ආපහු එනකොට අඹ වනයක් දකින්නයි ගම් තීරයේ අසල. මේ අඹ වනයේ තුල ඊටාම රමණීය ගල් තලාවල්, ඒ වගේම සුදු වැලි තලා, ඒ වගේම තනකොළ බිසි, ඒ වගේම හොඳ හෙවන සිසිල් ජල දහරාවන් හුදුවට පිරලා ගලාගෙන සුන්දර තැනක් දැකලා මෙතන හොඳයි භාවනාව සඳහා කියලා හිතාගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊටාම රමණීය තැනක් ලැබුණා භාවනා කරගන්න එහෙනම් මට අවසර දෙන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ගිය මට කවුරුත් නැහැ මොකද මේ වෙලාවේ උපස්ථානයේ සඳහා ඉන්නේ මේගේ හාමුදුරුව විතරයි කවුරුත් නෑ මට මේ වෙලාවේ ළඟ කවුරු හරි එනකන් ටිකක් ඉන්න දෙවෙනි වතාවෙත් මේ ගිය හාමුදුරු අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට ඒ නදී තෙර අසලට ගිහින් භාවනා කරන්න අවස්ථාව දෙන්න ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා මේ ගිය කවුරුත් නෑ මට මේ වෙලාවේ මේ ගිය හාමුදුරු කියනවා භාග්‍යතුන් වහන්සේ නම් මොකද ඉතින් කරන්න ඕන ටික කරලා ඉවරයිනේ මේ වෙලාවේ රහත් වෙලා ඉවරයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉවරයි දුක නිරුද්ධ කරගෙන ඉවරයි නිවන සාක්ෂාත් කරගෙන ඉවරයි අපිටනේ කරන්න වැඩ තියෙන්නේ ඒ නිසා අවසර දෙන්න කියලා තුන්වෙනි වතාවෙත් ඉල්ලනවා තුන්වෙනි වතාවෙත් බුදු පියාණන් වහන්සේ මේ වෙලාවේ කියනවා මේ ගිය ඔබ ඉල්ලනවා නම් හිත වඩන්ඩ ඉඩ දෙන්න කියලා මං ඉතින් කුමක් කියන්නද හොඳයි එහෙනම් ඔබ යන්න කියලා කියනවා ඉතින් මේ ගිය තෙරුන් වහන්සේ මේ වෙලාවේ බුදුරජාන් වහන්සේගෙන් අවසර අරගෙන මේ අඹ වනයේට ගිහින් ඒ ගල්තලා වසලේ වාඩි වෙලා සිසිල් ජල දහරාවන් විඳිමින් ඒ වැලිතලේ සක්මන් කරමින් දැන් භාවනා කරන්න උත්සාහවත් වෙනවා. කොහොම උත්සාහවත් වුණත් හිත එකඟ කරගන්න බෑ. හිත එකඟ කරගන්න බෑ. ඊට හේතුවක් තියෙනවා. ආත්ම 500ක් මේ මේගිය හාමුදුරුව ඒ අඹවන්නේම ඇසුරු කරගෙන රජ කෙනෙක් වෙලා පංචකාම සම්පත්තිය අනුභව කරා. ඉතින් අර සසර පුරුද්දුත් එක්කම රාගය එහෙම නැත්නම් කැමැත්ත ආශාව ඒ හුරු පුරුදු ආශ්‍රව ධර්ම කාම ඡන්දය නැගිටලා එනවා. එහෙම නැගිටලා එනකොට මේකී හාමුදුරන්ට කොහොමවත් මේ හිත එකඟ කරගන්න බැරි වුණා. ඉතින් මේගේ හාමුදුරුව පුළුවන් තරම් උත්සාහවත් වුණා මේ හිත එකඟ කරගන්න හිත වඩා ගන්න නමුත් අවාසනාවන්ත කාරණාව කොච්චර උත්සාහවත් වුණත් බැරි වුණා කල්පනා කරනවා මම බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ මගේ හිත දියුණු කරගන්න ඕනේ මේ සසර දුක කෙලවර කරගන්න ඕනේ කියලා නමුත් මගේ හිත මට පාලනය කරගන්න බෑ කුළුහරකෙක් වගේ එනිසා ආපහු බුදු පියාණන් වහන්සේ ගාවට යන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ ගාවට යනවා. මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිය ඒක තමයි මම කිව්වේ යන්න එපා කියලා. අපිට ඕන ඕන විදිහට මේ හිත দমনය කරගන්න බෑ. ලහු පරිවත්තං චිත්තං මේ හිත වහා පෙරලෙන සුළුයි. එනිසා හිත වඩනකොට දියුණු කරගන්නකොට ඒ වගේම නිවන සාක්ෂාත් කරගන්න යම්කිසි කෙනෙක් යනවනම් පංච ධර්මයක් මත පිහිටලා කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ ධර්මතා පහ තම సంతානේ තියාගෙන මේ ධර්මතාවයන් තුල තමන් දක්ෂ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද පළවෙනි කාරණාව? මේ සස්නේ මහන নিরතුරුවම කල්යාණ මිත්‍රෙන් ඇසුරු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ට නැඹුරු බවක් තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේම තමන් කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙන්නත් ඕනේ. පළවෙනිම කාරණාව මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක අතිශයින්ම වැදගත්. දවසක් භාග්‍යතුන් වහන්සේ ගාවට ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයෙන් හරි අඩක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසා කියලා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනයෙන් හරි අඩක් නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ නිසා කියලා. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන කාරණාව සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන මූලික අංග හතරක් තියෙනවා. මොකක්ද ඒ අංග හතර? කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ කාරණා හතරේ පළවෙනි අංගය. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට අත්‍යවශ්‍යයෙන් උපකාරී වෙනවා. ඉතින් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා ලෝකය කියන හින්දා නෙවෙයි. ඒ කවුරුන් හෝ යම්කිසි කෙනෙක් දේශනා කරන ධර්මතාවය බුදු පියාණන් වහන්සේගේ සූත්‍රයට විනයට අභිධර්මයට චතුරාර්ය සත්‍යයට පටිසම්පාද නියම විදියට ගැළපිලා මේ ජීවිතය තුලම දුක නිරුද්ධ කරගන්න පුළුවන් ප්‍රතිපදාවක්ද මේ කියන්නේ කියලා අර්ථ ව්‍යංජන සහිතව මනාකොට දේශනා කරනවා නම් දේශනාව හරහා පුජ්‍යලයා දකින්න ඒ අර්ථය නිවැරදි දර්ශනය හරහා පුජ්‍යලයා දකින්නට ලෝකය කියන හින්දා කල්යාණ මිත්‍රයෙක් කරගන්න එපා ඒ නිසා මේ කල්යාණ මිත්‍රයා හොයා ගන්නවා කියන එක ඉතාම අපහසු කාරණාවක්. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්නත් අපිට හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ නිසා පළවෙනි අංගය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. හොඳයි අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති කරගත්තන් පස්සේ ඊට පස්සේ හොඳට දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයට යොමු වුණා. ශ්‍රුතමේ ඥානය ගත්තා. දැන් එයා දර්ශනයක් ශ්‍රුතමේ ඥානයක් එතකොට ප්‍රතිපදාව ගැන දැනගෙන දැන් මොකද කරන්නේ? සිල්වත් වෙනවා. ඔන්න දැන් අහලා දැනගෙන දැනගත් දේ දකින්න නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් අපේ ජීවිතේ වෙනස් විදියකට සකස් කරගන්න ඕනේ සිල්වත් වෙන්න ඕනේ එහෙමනම් දැන් ඔන්න සීලයක පිහිටන්න වෙනවා අනු කුඩා ශික්ෂාපදයේ අනුමාත්‍ර වරදෙහි බිය දක්නා ස්වභාවය යුක්තව සීලේක පිහිටලා අපිට මේ මාර්ගේ වඩන්න සිද්ධ වෙනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ගාථාවේ පෙන්වන්නේ නේද? සීලේක පිහිටලයි අපේ හිත වැඩිම පටන් ගන්නෙ. එතකොට සීලයට ඉඳ ඉස්සර වෙලා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරගෙන ශ්‍රුතමය ඥානය එහෙම නැත්නම් ඥාත පරිඥා සත්‍ය ඥානය කියන මෙන්න මේ ධර්මතාවය අහලා දැනගෙනයි මෙයා සිල්වත් වෙන්නේ. දර්ශනේ අහලා දැනගෙනයි සිල්වත් වෙන්නේ. නැතුව සිල්වත් වුණාට ඒ සීලය මේ ශාසනයෙන් බැහැරක් තියෙනවා. මේ ශාසනයෙන් බැහැරක් අබුද්ධෝත්පාද කාලෙත් පන්සිල් අටසිල් දසසිල් තියෙනවනේ නේද? එතකොට මේ ශාසනයට ඇතුල් වෙන්නේ හරියට දර්ශනය කොහොමද ආශ්‍රවක් ෂේ කරගන්නේ දුක නිරුද්ධ කරගන්නේ කොහොමද කියලා චතුරාර්ය සත්‍ය ධර්මය ඝටිත ඒ දේශනා ශ්‍රවණය කරගෙන ඉන් මස්සේ තමයි අපි සිල්වත් වෙන්නේ ඒක අහන්න සිල්වත් වෙන්න ඕනේ එතකොට ඒක නුවණින් තේරුම් ගන්න එතකොට හොඳට සිල්වත් වෙන්න ඕනේ සිල්වත් වුණාන් පස්සේ ඊට පස්සේ අපිට යෝගාවචරේ භික්ෂුවක් හැටියට අපේ පැවැත්ම වෙනස් කරගන්න ඕනේ තව විදියකින් දස කතාවලින් යුක්ත වෙන්න ඕනේ. මොනවද ඒ දස කතා? අප්පිච්ච කතා, අල්පේච්ච කතා තියෙන්න ඕනේ. සන්තුට්ටි කතා, ලද දෙයෙන් සතුටු වෙන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. පවිවේක කතා, විවේකයේ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. වීරය ආරම්භ කතා, මේ වීරය පිළිබඳව කුසීතකමට එන්නේ නැතුව වීරිය පිළිබඳව කතා කරන්න ඕනේ. මේ විදියට කතා කරමින් ඊගාවට සීලය පිළිබඳව, සමාධිය පිළිබඳව, විමුක්තිය පිළිබඳව, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳව අපි මෙන්න මේ තමන්ගේ ශේස්ත්‍රයේ තුල අකුසල ධර්ම උපදින් නැති, ඉපදිච්ච අකුසල ධර්ම දුරු වෙන විදිහට තමන්ගේ හිත තමන්ගේ ඉලක්කය කරාම ගමන් කරන මෙන්න මේ තමන්ට සප්පාය ගෝචර ධර්මතාවයන් ගැනම කතා කරන්න යොමු වෙන්න කේන්ද්‍රගත කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ කාරණා තුන වගේම ඊට පස්සේ පනවනවා තව කාරණාවක් දස කතා ඇරඹු වීරය අඛණ්ඩව අපේ ජීවිතේ වීරය අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. ඒ අරමුණටම අපි හැම වෙලේම උත්සාහවත් වෙවි යෙදෙන්න ඕනේ. වීරයවන්ත වෙන්න ඕනේ. ඒ වීරයවන්ත වෙන ගමම්ම ඊට පස්සේ අන්තිම කාරණා පෙන්නනවා මනාකොට උදේවැය දන්නා නුවණ. එතකොට මෙන්න මේක තමයි අපි මුලිනුත් සඳහන් කරේ කල්යාණ මිත්‍ර ආශ්‍රය හරහා අපි අහලා දැනගත්තේ මොකක්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය මනාකොට දන්නා බව. එතකොට මේ මුල් කාරණා ටිකෙන් සීලයත් අන්තිම කාරණාන් විදර්ශනාවක් තියෙනවා. අපි සිල්වත් වෙලා වීරයවත් වෙලා මේ දස කතා වලින් යුක්තව ඒ රාජකතා චෝර කතාද තිරච්ඡාන කතා වලින් අයින් වෙලා අපි මේ සිල්වත් වෙන්නේ කුමක් සඳහාද? පංච උපාදානස්කන්ධේ උදේවැය දකින්ද. පංච උපාදානස්කන්ධේ උදේවැය දකින්ද. ඒත් එතකොට මේ කාරණාව කලින් අපි අහලා දැනගෙන ඉන්න ඕනේ. ශ්‍රුතමේ ඥාණයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අහලා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේ ගිය තෙරුන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නොමුහු කළ චිත්තය මුහු කරන්නේ කොහොමද කියලා තමන්ගේ සිත වඩාගන්නේ කොහොමද ඒට ඍජුව බලපාන කාරණා ප්‍රධාන කාරණා මොනවද කියලා සිද්ධාන්ත මේ පිළිබඳ මුකුත් දැනුමක් තිබුණේ නැහැ. තමන්ගේ ජීවිතේට විතරක එනකොට රාගය එනකොට නීවරණ එනකොට කරගන්න දෙයක් දන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපි මේ ටික දැනගන්න ඕනේ අහලා ඉගෙන ගන්න ඕනේ නිසා තමයි භික්ෂුන් වහන්සේලාට පවා කියන්නේ අවුරුදු 5ක් උපසම්පදා වෙලා ගුරුවරයා ගාව ඉගෙන ගන්න කියලා. ඒක හරියට තේරෙන්නේ නැත්නම් මුළු ජීවිත කාලය පුරාම ගුරුවරයා ගාව ඉන්න කියන හුදකලා වෙන්න දෙන්නේ අද වර්තමානයේ තුල තමයි භාවනා කියන උපසංස්කෘතිය බිහි කරගෙන මේ ඔක්කොම ග්‍රන්ථ දූර කියලා පැත්තකට දාලා මේ විදර්ශනා දූරයේ පිළිබඳව තියෙන ටිකවත් ඉගෙන ගන්න නැන්නේ. භාවනා කියලා උපසංස්කෘතියක් ඒ වගේම නොයෙකුත් මධ්‍යස්ථාන බොහෝ හැමෝම මං වරදයි කියලා කියන්නේ බොහෝ නිවැරදිව භාවනා ක්‍රම දෙන ඇත්තෝ ඉන්නවා මේ දර්ශනයත් එක්කම. නමුත් අද විලාසිතාවක් බවට පරිවර්තනය වෙලා මේ භාවනා කියන කාරණාව අවශ්‍ය දැනුම නැතුව කරගෙන යනවා. ඉතින් ඒක හොඳයි කුසල්. නමුත් මතක තියාගන්න මේ ශාසනය පෙන්වන නිවන කරා ගමන් කරන්න බෑ. ඒ නිසා පංච උපාදානස්කන්ධයේ උදේවැය මනාකොට දැනගන්න ඕනේ වර්තමානයේක දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා. වර්තමානයේක දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා. මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය කියනකොට එතන හේතුඵල ධම තියෙනවා. එතන පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙනවා. එතන චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙනවා. එතන සතර සතිපට්ඨානයේ ගැබ් වෙලා තියෙනවා. ආහාර පරියාය, අන්ත දුර්වීම, වර්තමානයේක දුක නිරුද්ධ කරගන්නේ කොහොමද කියලා සියලුම කාරණා පිළිබඳ දැනුවත් භාවයකින් තමයි එයා සිල්වත් වෙන්නේ. දස කතාවලින් යුක්ත වෙන්නේ. ඇරඹු වීරියත් එක් බවට පරිවර්තනය වෙලා සිල්වත් වෙලා හිතේ සමාධිය වඩමින් කුමක් සඳහාද මේ සූදානම් වෙන්නේ? විදර්ශනාව සඳහා පංච උපාදානස්කන්ධයේ උදේවැය සඳහා ඒ කියන්නේ දුකේ ඇතිවීමත් දුකේ නැතිවීමත් උදේවැය බැලීම සඳහා ලෝකය තමන් තුලින් හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආකාරය සම්මර්ෂණය කරගෙන මේ දුක් සහිත ලෝකයෙන් එතර වීම සඳහා තමන්ගේ මනස මෙහෙවණ්ඩයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා ඒ ලෝකේ උපදින්න වෙන කොහෙවත් නෙවෙයි. තමන්ගේ හිතේ තුලයි සතර මහා ධාතු ඇසුරු කරගෙන අපි කාමාවචර සත්වයේ හැටියට ආශ්‍රව අවිද්‍යාවත් යෙදිලා අපිට අවිද්‍යාවට පින් සිද්ධ වෙන්න අපිට මේ නিত্য වූ ලෝකයක් හම්බ වෙනවා. නিত্যයි සුභයි සුඛයි ආත්මයි කියලා. එහෙම නේද? අවිද්‍යාව නිසා තමයි අපිට නিত্যයි සුභයි සුඛයි ආත්මයි කියලා මෙහෙම ලෝකයක් හම්බ වෙන්නේ. ඒ නිසා අන්න එතන අපි හොඳට නුවණින් සම්මර්ෂණය කරන්න ඕනේ. හැබැයි ඕකට තව මේ පංච ධර්මයේ පිහිටලා තව ටික දුරටත් අපේ නීවරණ ටික දුරු කරගන්න තව කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ කාරණා පහේ පිහිටලා පංච ධර්මතාවයක් වඩන්න කියලා කියනවා. කුමක්ද? රාගය ප්‍රහාණය සඳහා, ඒ කියන්නේ කාමච්ඡන්දය, නීවරණය දුරු කර ගැනීම සඳහා අශුභ භාවනා වඩන්න කියලා කියනවා. ඇයි අපිට විදර්ශනාවට යන්න දෙන්නේ? රාගය මම මේ කාම වස්තුන් වලට ඇද බැඳගෙන තියාගන්න මේ නීවරණ ටික දුරු කරගන්න. ඒ වගේ ඊට පස්සේ හිතේ තියෙන ව්‍යාපාදයේ තරහව, අකමැත්ත, පටිගය, ගැටෙන ස්වභාවය තරහ තියෙනවනේ දැන් නේද? නමුත් එහෙම යම්කිසි හිතේ අකමැත්තක් තියෙනවා නම් වෛරයක් තරහාවක් පටිගයක් තියෙනවා නම් මෙන්න මේක දුරු කරගන්න අපිට මෛත්‍රී භාවනා වඩන්න ඕනේ. රාගය දුරු කරගන්න අසුබයත් ඊගාවට ව්‍යාපාදේ දුරු කරගන්න මෛත්‍රියත් ඒ වගේම උපදිනවා හැම වෙලේම විතර්කයන් උපදින නොයේකුත් අරමුණ වරින් වර වරින් වර නොයේකුත් දේවල් ඇති වෙනවා කුසල වශයෙන් ඇති වෙන්නත් පුළුවන් අකුසල වශයෙන් ඇති වෙන්නත් පුළුවන් මේ නානා ආරම්මණයන් ඒ විතර්කයන් දුරු කරගන්න ආනාපාන සතිය වඩන්න කියලා පෙන්නනවා ඒ වගේමයි අස්මිමානය දුරු කරගන්න අනිත්‍ය සංඥාව වඩන්න කියලා භාග්‍යතුන් වහන්සේ පනවනවා. එතකොට පින්වතුනි පංච ධර්මයක පිහිටලා මෙන්න මේ ධර්මතා පහ පිළිබඳව අපි හොඳට ඉගෙන ගන්න ඕනේ, දක්ෂ වෙන්න ඕනේ. පළවෙනිම කාරණාව කල්යාණ මිත්‍ර ආශ්‍රය. දැන් අපිට පොතේ ගත්තොත් ඉස්සරලාම සෝතාපන්න වෙන්න නම් කාරණා හතරක් අපිට පෙන්නනවා මොනවද? මටත් මතක් කරලා දෙන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය දෙක තුන යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ඔන්න දැන් පොතේ ලියනකොට එක කල්යාණ මිත්‍ර ආශ්‍රය දෙක සද්ධර්ම ශ්‍රවණය තුන යෝනිසෝ මනසිකාරය හතර ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඉස්සරලා අපි පළවෙනි එකනේ සම්පූර්ණ කරගන්න ඕනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඉතින් අපි කල්යාණ මිත්‍රෙක් හොයාගෙන යනවා. මතක තියාගන්න මෙහෙම මේ ලිඛිතව සඳහන් කරලා තිබ්බට මේ කාරණා හතරම එක අවස්ථාවක උපදින්නේ. යම් කිසි කෙනෙක් කියනවනම් මේ හාමුදුරුව එහෙම නැත්නම් මේ කෙනා මේ මහත්ය තමයි මේ සද්ධර්මයේ නිවැරදිව කියන්නේ කියලා අපි එතෙන්ට ගියාට ඒ ඇත්තන්ට එයා කල්යාණ මිත්‍රයෙක් වුණාට අපිට එහෙම වෙන්නේ අපි යනවා. ගිහින් ඉවරලා හොඳට මේ සද්ධර්මය ශ්‍රවණය කරනවා, බණ අහනවා, කියන දේ අහගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක තමන්ගේ නෝනින් ටිකක් හිතනවා. හිතලා බලලා ඉවරලා සූත්‍රයට, විනයට, අභිධර්මයට මම ඉස්සරලා කියපු මේ ජීවිතය තුළම අපේ දුක නිරුද්ධ වෙන හැටි චතුරාර්ය සත්‍ය හරහා මේක මනාකොට පැහැදිලි කරනවා නම් සලායතන නිරෝධය භව නිරෝධය අන්ත දුර හැටි ඇත කියන එක දුර වෙනවා හැබැයි නැත කියන එකට වැටෙන්නේ නැතුව නැත කියන එකෙන් මිදෙනවා හැබැයි ඇත කියන අන්තයට වැටෙන්නේ නැතුව මේ අන්ත දුර වෙන හැටි ඒ වගේම පංච උපාදානස්කන්ධයේ උදේවැය මනාකොට පෙන මේ සියලු කාරණා කැටි වෙලා නිවැරදිව මේ ජීවිතේ මේ මොහොතේ දුක නිරුද්ධ වෙන වැඩපිළිවෙලක් දේශනා කරන්න දක්ෂයි නම් පුළුවන් නම් පටිසාපදේ හේතු බල දහම් මනාකොට පැහැදිලි කරලා දෙනවා නම් හැබැයි පෙළ දහමට අනුරූපව බුද්ධ වචනයට අනුරූපව මගේ හිතලුවක් නෙවෙයි. ඒ නිසා බුද්ධ වචනයට පෙළ දහමට අනුරූපව මේක පැහැදිලි කරලා පෙන්නනවා නම් තමන්ගේ ජීවිතේ පැත්තෙන්ම අන්න ඒ ධර්ම ශ්‍රවණය කරලා ඒක නුවණින් ටිකක් තේරෙනකොට තාම දැකලා නෙවෙයි. තමන්ගේ නුවණටත් ගෝචර වුණාම තමයි ඒකාන්තයෙන් මේ තමයි කල්යාණ මිත්‍රය කියලා හම්බ වෙන්නේ. එහෙම නේද? ඒක තේරෙනකොට තමයි ඒකාන්තයෙන් අඳුරේ ඉන්න මම එහෙම නැත්නම් මේ ආදීනවේ තුල සසර දුක තුල ඉන්න මම දුකෙන් එතර කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මේ දර්ශනේ නිසානේ මේ දර්ශනේ කියපු මේ පුජ්‍යලයන් කල්යාණ මිත්‍රයා කියලා යම් කිසි මොහතක මේ පුජ්‍යලයා ගාවට ගිහින් කෙනා ගාවට ගිහින් ඒ ස්වාමීන් වහන්සේව පුජ්‍යලයා ගාවට ගිහින් ඒ කියන ධර්මතාවය Tamanට තේරුණ මොහොතේ තමයි අන්න ඒ මොහොතේ කල්යාණ මිත්‍රය හම්බ වෙන්නේ. මේ කාරණා ඔක්කොම එකට කැටි වෙලා තියෙන්නේ. ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රය හම්බුනම් පස්සේ මේ අහලා දැනගත්ත ශ්‍රුතමේ ඥානය ඊට පස්සේ ඕක ඔන්න දකින්න යනකොට මේ රළු ස්වභාවයකින් අපිට දකින්න බෑ. හිතේ සමාධියක් තියෙන්න ඕනේ. හිතේ සමාධියක් ඇති කරගන්න නම් කය වචන දෙක සංවර කරගන්න ඕනේ. එතකොට මෙයා දර්ශනයේ යුක්තව තමයි දැන් කය වචන දෙක හික්මවන්නේ. සබ්බාසෝ සූත්‍රයේ පෙන්නනවා සබ්බ ආසව සියලු ආශ්‍රව දුරු කරගන්නකොට පළවෙනි කාරණා මොකක්ද? අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. පළවෙනිම කාරණාව දර්ශනයකින් අපි යුක්ත වෙන්න ඕනේ. දර්ශනය නැතුව කොච්චර සිල්වත් වුණත් හරියන්නේ නැහැ. හැබැයි මේ ශාසනයෙන් බැහැර ඒක කුසල ධර්මයක් වෙයි. එතකොට දර්ශනය මේ ටික පැහැදිලි කරන්න කාලේ නැහැ. නමුත් ඒ ටික gedara වැඩක් හැටියට අපි තියාගමු. එතකොට මේ දර්ශනේ යුක්ත කෙනා සිල්වත් වෙලා ඊට පස්සේ ඊට අනුරූපවම තමන්ගේ අර්ථය સિદ્ધ කරගන්න ආකාරයට දස කතාවලින් යුක්තව අපිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, වීරය ආරම්භ කතා කියලා මෙන්න මේ සීල කතා, සමාධි කතා, විමුක්ති විමුති ඥාන දර්ශන ආදී කතා තුල අපි නිරත වෙලා තිරස්චාන කතා වලට අපි යන්නේ නැතුව අපි ඔන්න ඔහොම දස කතා වලින් යුක්තව ඇරඹූ වීරය ඇත්තේ කුමන කුමන කාරණා ජීවිතයට ආවා ජීවිතේ වැඩ කටයුතු කරනවා නමුත් ඒ හැම වැඩ කටයුත්තක්ම කේන්ද්‍රගත කරගන්නේ කොහාටද අපේ මූලික අරමුණ කරාමයි පොල් ටික දානවා හැබැයි විදර්ශනාව කරන්න බැයි නම් මෙතනින් සිත හරි දියුණු කරගන්නවා ඒ කාරණාවට හිත තියාගෙන මිදුලතු ගන්නකොට ඒ කෙරෙහි සිහිය පවත්වාගෙන අපි කටයුතු කරනවා. මේ සිහිය දිනු කරගන්නවා. සිහිය දිනු කරගන්නකොට ඒ කෙරෙහිම අවධානය යොමු කරගෙන කරනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? වීරිය වැඩෙනවා. නුවණ ටිකක් වැඩෙනවා. එතකොට අපිට නියම විදිහට මේ සියලු වැඩ කටයුතු ඉක්මවලා අපිට භාවනා කරන්න වෙන්නේ ජීවිතේ ජීවත් වෙනකොට වැඩ කටයුතු සිද්ධ කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ හැම වැඩ කටයුත්තක්ම අපේ නිවනට උපනිශ්‍රේ වෙන විදියට පෙළගස්ස ගන්නවා. එතකොට භාවනා කරනකොට ප්‍රධාන කමඨහන දෙකක් අපි හුරු කරන්න ඕනේ. එකක් තමයි පාරිහාරීය භාවනාව, සබ්බත්තික භාවනාව. එනිසා පාරිහාරීය භාවනාව කියලා කියන්නේ අපේ මූල කමඨහන මූල කමඨහන මට හැම වෙලෙම වඩන්න බෑ. එතකොට අපි කියමු උදේ 6ට මම භාවනා කරනවා, හවස 7ට මම භාවනා කරනවා. ඒ කරන මූලික කමඨහන් හැම වෙලෙම වඩන්න බෑ ඊට පස්සේ මම මොකද කරන්නේ ඒකට උපකාර පිනිස සබ්බත්තික භාවනාව ඒ ඒ තැනදී හිත වැඩෙන ආකාරයට අපි හිත ආරක්ෂා කරගෙන අපි කය කෙරෙහි සිහිය තියාගෙන කායානුපස්සනා හෝ කරන කරන වැඩ කෙරෙහි සිහිය තියාගෙන අපි කටයුතු කරනවා. එතකොට සිහිය ඒ කෙරේ වීරය නුවණ කියන එක යෙදෙනවා. අපේ හිත අතීතයට යන්නේ අනාගතයට යන්නේ හිත වර්තමානයකට හුරු වෙන්න පටන් ගන්නවා. හිත හීලෑ වෙනවා. මෙන්න මෙහෙම සීලෑ කරගත්ත හිත මනාකොට පංච උපාදානස්කන්ධය දක්නා නුවණට තිබ්බහම අපිට මේ සියලු ආශ්‍රව දුරු කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික මත පිහිටලා තවදුරටත් තමන්ගේ ඒ පැවැත්ම නිවැරදිව සකස් කරගන්න කෙනෙකුට කාමච්ඡන්දේ වැඩියෙන් එනවා නම් රාගේ වැඩියෙන් එනවා නම් අසුභ භාවනාව වෙනමම කරන්න ඕනේ තරහ ඇති වෙනවා නම් ඊගාවට අකමැත්ත පටිගය ඇති වෙනවා නම් මෛත්‍රිය වඩන්න ඕනේ හිත කර්මන්නේ කරගන්න මුරුදු කරගන්න හිතේ රළුභාවය අඩු කරගන්න ඊට පස්සේ විතර්ක වැඩියෙන් වැඩියෙන් එනවනම් අපිට බෑ විදර්ශනාවට යන්න. ඒ නිසා අපි ආනාපාන සතිය හුරු කරනවා. ඊට පස්සේ මේ මම කියලා මේ රූපේ දිහා බලනකොට මේ මම කියලා නින්දෙන් උනත් හිතෙනකොට ඒ තණ්හාවේ රළු මට්ටම අස්මිමානේ මේ මම වෙමි කියන ගතියෙන් දුරු කරගන්න ඕනේ මම කියන පුද්ගලභාවය මත පිහිටලා අපි මේ සියලුම කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සිද්ධ කරන්නේ ඒ නිසා මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සිද්ධ කරන්නේ මම කියන ඒ මමත්වයේ තුල පිහිටලා නම් අස්මිමානේ දුරු කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. අස්මිමානේ දුරු කරගන්න නම් අනිත්‍ය සංඥා වඩන්න ඕනේ. අනිත්‍ය සංඥා වඩනකොට අපිට අනාත්මය ප්‍රකට වෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් හිත මනාකොට හිතේ ස්වභාවය, ගති ලක්ෂණ, සංයුතිය, ව්‍යුහය, හැකියාවන් මෙන්න මේ ධර්මතා පිළිබඳව මනා අධ්‍යයනයකින් යුක්තව භාවනාවක් සඳහා යොමු වුනොත් විතරයි ඔහුට තමන්ගේ ජීවිතය තුළදී මේ ජීවිතය තුළදීම මේ කියන සලායතන නිරෝධය භව නිරෝධය දුකේ නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ඒ නිසා පින්වතුනි අපි හොඳට තේරුම් කරගන්න ඕනේ අපිට තියෙන වැඩපිළිවෙල මොකක්ද? ඒ වැඩපිළිවෙල අපි සම්පූර්ණ කරගන්නේ කොහොමද? පංච ධර්මයන් තුල මනාකොට පිහිටලා අපි අපේ ජීවිතයේ අජර අමර බවට හුවමාරු කරගන්නේ කොහොමද? ජරා මරණයෙන් මිදලා මේ ජීවිතය තුලදීම දුක නිරුද්ධ කරගන්නේ කොහොමද කියන කාරණාව සාක්ෂාත් කරගන්න අපි හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා මේ මේගිය සූත්‍රය හරහා තමන්ගේ සිත දියුණු කරගන්න ආකාරය මම පැහැදිලි කරලා දුන්නේ. ඒ නිසා හැම දිනාටම මේ ධර්ම දේශනාව උතුම් නිවන් පිණසම හේතු උපනිෂ්ඨ වේවා පාරමිතාවක්ම වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ ලෝකේ උතුම්ම දානේ ධර්ම දානේ. එනිසා හැමදෙනාම මේ කාල සීමාව තුලදී ලෞතර අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන කුසල රාශියක් ජනිත කරගෙන තමන්ගේ ජීවිතවල අවිද්‍යාව යම් ප්‍රමාණයක දුරු කරගන්න උත්සාහවත් වෙලා ඒ වගේම පලාත් වාසී ලෝක වාසී සියලු දෙනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරගන්න ඉඩ ප්‍රස්තාව ලබලා දීලා ඒ අත්තන්ටත් මේ සද්ධර්මයේ ආලෝකය ලබලා දෙමින් අති උදාාර කුසල ධර්මයක් ඔබත් අපත් සෑම සිව දෙනාම මේ වෙලාවේ සිද්ධ කරගත්තා. ඒ අති උදාාර කුසල ධර්මය අපි මේ වෙලාවේ අනුමෝදන් කළ යුතු ඇත්තන්ට අනුමෝදන් කරමු. එනිසා මේ අවස්ථාවේ මේ පිරිස ඒකරාශි වෙලා තමන්ගේ මිය පරලෝකයේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්ටත් සුජීවත්ව ජීවත් වෙන්න මව්දෙමාපිය ගුරුවරන්ට ආශිර්වාද පිණිසත් එවැගේම අපි හැමදෙනාටම මේ ජීවිතය තුලදීම චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නටත් කියන උදාාර චේතනා ඇති කරගෙනයි මේ සත්ක්‍රියාව સિદ્ધ කරේ. ඒ නිසා මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ කුසල සම්භාර ධර්මයන් ප්‍රථම කොට සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ඉසුරු වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මිය පරලෝකේ ඥාතීන් පින් බලාපොරොත්තු ඉන්නවනම් ඒ සෑම සීල දෙනාම ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදේ මේ පින් අනුමෝදන් වේවා දුකක සිඳින්නන්ගෙන් අත මිදී සැපෙන් සැපයට පැමිණෙත්වා ඔබ අප සෑම සීල දෙනාටම මේ ජීවිතය තුලදීම සද්ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් එකසේ හේතු උපනිශ්‍ර වේවා යම් හේතුවක් නිසා එසේ නොහැකි වුණොත් බොහෝ දුර සංසාරේ ගමන් කරන්නේ නැතුව කල්යාණ මිත්‍ර ආශ්‍රය නිදුකින් නිරෝගී සුවයෙන් ලැබිලා සුගතිගාමි උප්පත්තීන් හරහා සද්ධර්ම ශ්‍රවණයට යොමු වෙලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සදහට නිවිසනසී පැමිණ වැඩවදාළ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති ශාන්ත සුඛ උතුම් වූ අජරාමර නිවන් සුව සඳහා මේ ධර්ම ශ්‍රවණානි සංස 100 හේතුපනිශ්‍ර වේවා පාරමිතා ධර්මයක් බවට පරිවර්තනය වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගමු. දෙවියන්ට ආශිර්වාද පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං තීති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය අරණ්‍ය සේනාසන වාසී පූජනීය මාන්කඩවල සමාහිත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංකෘතකයක් ඕක සත්පටයක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.